දැයි අපේ අරකටේ ස්වාමීන් වහන්සේ ළඟේ සාමාන්‍යවරු දෙන අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි වතාවට ධර්ම සාකච්ඡාවකට මුළු දින්නයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ හඳුනා දීමක් කරන්න අවශ්‍ය වෙයි කියලා අපි මතක් කරගත්ත නිසා ඒ නිසා අපි ඍජු මාතෙන් ඉල්ලා සිටිමු. පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න. අවසරත් යාමදනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලෙස කර්ණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම ඒක ධර්ම දේශනාවට තියාගන්න. ධර්ම සාකච්ඡාවට විතර ගොඩාක් ගන්න නැතුව අද කරන ධර්ම දේශනාවට සුදු පරිදි එක සම්බන්ධ කරගන්න බලන්න. මට මේ ප්‍රශ්නේ පොලේ මගේ අතට දෙන්න. අපි ඊගා ප්‍රශ්නෙට ඉදිරියට යමු. ගත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යෝගාවචරයන් ඇවිදීමේ තරගයකදී මෙන් ගමන් කරනු පෙනේ. මා දන්නා තරමට සක්මන් භාවනාවේදී සෑම පියවරක් පාසාම හිම ගමන් කිරීම යොමු කිරීම පහත් කිරීම පියවර බිම තැබීම තද කිරීම ගැන මෙනෙහි කළ යුතුයි මේ පාදා දෙන සේක්වා තිරුවන් සරණයි කර්මා කළ අනුන් දිහා බලන්න එපා ඒ යෝගාචර දන්නවනම් මං එළවනවා මේ කාගයක්වත් ගමන් කිරීමේ තරංගයක්වත් රුක්ක දැනුම් තරංගයක්වත් උපසුන්දරී තරංගයක්වත් නෙවෙයි මේකේ තියෙන්නේ තම තමන්ගේ වැඩක් බලා ගන්න. එයින් බැන්නම් පල්ලෙහාට ගිහලා භාවනා කරන්න. ඒ නිසා ඒ කරගන්න කෙනා කරගත් ආයේ ඒ කෙනා අහයියෙන් යනකොට ප්‍රශ්න තියෙනවා ඒ කෙනා අහයි. අනුන්ගේ සීනි කිරන්නේ යන්න එපා. mind your own business. ඒ නිසා මේ භාවනා කරන තැනක. ඒකට මම ඉන්නේ අපි යෝගාවචරයේ රිසර්ච් ඕගනයිසර් කෙනෙක් දාලා තියෙනවා. කෝඩිනේටර් කෙනෙක් දාලා තියෙනවා. ඒ කට්ටිය ඕනනම් කියයි. නිසා කරුණා කරලා මේක මේ කෙලෙසයක් අඩු ගන්න භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ තමන්ගේ පත ගැන බලන්න අනුගේ පත බලන්න යන්න එපා. මේ බැලිලා නිසා තමයි අනවශ්‍ය යුද්ධ තියෙන්නේ ලෝකේ. අනවශ්‍ය ප්‍රේම හටන් තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවනම් අපිට මේ ලෝකේ සුන්දර ස්ථානයක්. අපිට ඇති වෙන්න වස්තු තියෙනවා. අපිට ඇති වෙච්ච ලස්සන ජීවත් වෙනවා. මේ අල්ලපු ගෙදර එක්කන කරන එකයි. ඒ Taman දන්නේ නැති නිසායි ඒක කරන්නේ. ඒ නිසා Tamanගේ ප්‍රශස්ත වේගය හොයාගන්න. ඒක කරගෙන බලන්න. මේ ප්‍රශස්ත වේගය Taman ඉන්නවනම් අනු වේගෙන් ගියාම මොකෝ හිමිට කියන්නේ. අන්තික ඊට Taman දෙන යුතුයකම මොකක්ද අනුන්ගේ දේවල් බලන්න. මම මෙච්චර ලස්සන හරියට එක එක කණක් කරන දේවල් විස්තර කරනවා මම කාට හරි කියලා තියනවාද කරුණාගල පිටිපස්සෙන් ගිහිල්ලා ඔත්තු බල්ල මට කියන්නේ කියලා. නෑ. හැම කෙනාට නම්බරයක් ගහලා දෙන ඒක ඍජු මාත් ඒක අදහසක්. කාට හරි තියෙනවා නම් කවුරු හරි පිළිබඳ වැරැද්දක් කරුණා කරලා මට නම්බරේ දෙන්න. මම ගෙන්නලා කතා කරලා සාධාරණ පිටක් කරනවා. පිටිටින් එළියට මොකද මෙතන අපි 30ක් 40ක් එකතු වෙලා යොදන කාලයක්. හැම කෙනෙක්ම ගරු කටයුතු හැම චිත්තක්ෂණයක්ම වටිනවා. අනුන්ගේ දේවල් හදන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න. කරුණා කරලා මේ ධර්ම පවුලක් අපි ඒවල් වල තියෙන විදිහට මම මේව හදන්න ඕන කියන හැඟීම ගන්න එපා. බුදුහාමුදුරන්ට පවර්ලා තියෙන්නේ. විවිධ එක පිළිහිලා කටයුතු කරන සීලක පිළිහිලා කටයුතු කරන්නේ ඒක නිසා අපි එකිනෙකා කරේ සාධනීය විදිහට විවේචනය කරමු. නාස්තික විවේචන කරන්නේ. අන්තිම මම නාය කිපෙනා වගේ කිපෙනවා. අනුන්ගේ සීනි කිරන්න ගිය ගමන් නයා කිපෙනා වගේ කිපෙනවා. ඒක මගේ නිකන් self auto එනවා. මට හරියට තේරෙනවා අනුන්ගේ සීනි කිරන එක. තමන්ට අදාළ නැති රාජකාරී කරනකොට මොකද මම දක්ෂ පරිපාලකයෙක් ගී කාලේ. මිනිස්සු 50ක් මිනිසුත් එක්ක වැඩ කරලා තිනවා සුද්ධොත් එක්ක. no nonsense. අපි හරියට කියනවා ඔය කට්ටියට මේ මේ වැඩ ටික තියෙන ඒ ටික කරගන්න. අනුන්ගේ ශේෂ්ඨවල පිටවන් යන්න බෑ. එතකොට අපි මේ තමන්ගේ ගෝත්‍රය පන්න ගත්තා. ගෝත්‍ර ගොදුරු බිම පන්න ගත්තා. ඒක නිසා කවුරුවක්වත් ඒ නිලේ ගන්න එපා. ඒක දැකීමේදී Tamanට හිත පීඩා එනවනම් තමන් පැත්තකට වෙන එකයි තියෙන්නේ. කිව්වට කමක් නැහැ. සංස මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වට ඒක දෝෂයක් නැහැ. නමුත් මේක කතාව කරනකොට හින්ට් එකක් වෙන විදිහට ඉංගියක් කරන විදිහට කිව්වොත් ඒක මට කරපු හින්ට් එකක් විදිහට මට පේනවා. මම දැකලා මම චෝදනා කරලා නැහැ මාත් බලනවා. මට පේන විදිහට සාමාන්‍ය මට්ටමක යනවා. ඒක නිසා මේක දේශි වැඩක් නෙවෙයි. ඒක දවසක් මේ බැලන්ස් එක ගන්නවයි කියන එක. දවසක් මේ රිට්‍රීට් එක කරදරයක් නැතුව යනවයි කියන එක මේ රට කරනවට වැඩිය අමාරුයි. ඉතින් ඕන කෙනෙකුට අඩුපාඩු දකින්න පුළුවන්. පුංචි අඩුපාඩු ලොකු ඒවා නෙවෙයි. ඒ වගේ අපි ඉවසා දරාගෙන ඉදිරියට යන්. ඒ යන වෙලාවේදී ඒ කවුරු හරි එහෙම දැකලා දෙයක් කියන එක ආජාපරාධයක්වත් වැරද්දක්වත් නෙවෙයි. නමුත් මතක තියාගන්න මේ සතිය නැතිකම නිසා සතිපට්ඨාන කියන වචනේ අර්ථය දන්නේ නැති නිසා අපි මේ සුචරිතවාදීන් වෙන්න හදනවා. අපේ කෝදුවෙන් අණුන් මැනලා අණුන් හදන්න හදනවා. ඒක නිකන් මානසික අසහනයක් ඒකට මම කියන්නේ ආතතියක් විතරයි. අනේ කරුණා කරලා මේ අනු වෙනුවෙන් හිත කරදර ගන්න එපා. Tamange වැඩක් බලාගෙන යන්න. අතිපූජ්‍ය ධම්මදීව ස්වාමීන් වහන්සේ මට මුණගැසුණු විශිෂ්ට භාවනා ගුරුවරුන් අතරින් අති විශිෂ්ටම කමඨහන් භාවනා ගුරුවරයා ඔබ වහන්සේ බව නොබියව ප්‍රකාශ කරමි. මගේ ගෞරවපූර්ව නමස්කාරය ඔබ වහන්සේට. නමුත් සභාවක් මැදදී කතා කිරීමට මා බය නිසා මටත් මං මෙන්ම අසරණ අනිකුත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වේ හැකි මෙම කරුණ කරුණ ඔබතුමා මානද කරුණ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළේ වරණත් වෙතන කමඨාන් සුද්ධ කරන අවස්ථාවේදී ඉරියව් මාරු නොකර ප්‍රමෝදමත් අවස්ථාවට පත්වේදයි බැලීමටයි. මෙවර නොඋනත් යම් අවස්ථාවලදී එසේ දුෂ්කර පරයන්කයට පසු අති ප්‍රමෝදයටපත් වූ අවස්ථා තිබුණි. නමුත් අපි වයසටත් වයසටත් යන අසරණ නරපණුවෝ හැටියට වෙන ඉරියව්වකදී ඇතිවන සරල සුන්දර විවේකී භාවය ප්‍රමාණවත්ද වේදනාව වේදනා දැනීම මැද්දේ වොද සමහර විටක දැනෙන විවේකී භාවය ගැනයි මා විමසන්නේ මේ මදහත් සිතින් උදදරා ගැනීමක්ද පිරුවන් සරණයි මේකෙදි ඇත්තට අවස්ථා තුනක් විතර ගන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් සභාවට මතක් කරනකොට අපිට තියෙනවා ශරීර බය කියලා එකක්. එතන මේ ශරීර ආසාව. ඒ නිසා අපි කැමති නැහැ පොඩ්ඩක්වත් ඒකට තුවාල වෙනවා, විහෙෂ වෙනවා, මැස්සෙක්වත් අහනවා, කුරුලාවක්වත් වෙනවා දකින්න. ඒ නිසා ඇඟ ඇතුළෙම තියෙන යාන්ත්‍රණයක් පුංචි වේදනාවක් වෙනකොට පුංචි බිබිලක් වෙනකොට උතාම විශාල වශයෙන් බය වෙලා මේක කෙන්ද කන්දක් කරගෙන නටන. ඉතින් ඒ තියෙද්දි අපි ඒක සාමාන්‍ය සාජාසින් අපිට ආපු දෙයක් මේ ඥානගතව තියෙන එකක්. අරසාව. ඒකෙදී අපි කිසිම වැද ගන්නමකට නැති ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට උදව් කරන්න හුස්මක් කරගෙන ඉහළ තැනක තියෙනවා. ඉතින් තියලා ඒක කරගෙන යනකොට මෙන්න වේදනාවක් එනවා. මෙන්න සද්දකින් බාධා වෙනවා. හිතවිල්ලකින් බාධා වෙනකොට අපිට වෙන දනං ඔය සද්ද වේදනා හිතවිලි ප්‍රධාන කරගෙන ජීවිතේ ප්‍රධාන කරගත්තේ අරමුණක් තියෙනවා. ප්‍රධාන අරමුණක් තියෙනවා. මේකත් එක්ක දැන් මේ සංඥා සංසන්දන වෙන්නේ තරඟ කරන්න යනවා එතකොට මේ සංඥා කරේ අපි දක්වන ආකල්ප එකක් පරණ පුරුදු ක්‍රමයක හතුරෙක් කාලකණ්ණිකමක් පෙර කර්මයක් සීලේ නැතිකම දන්නේ නැති නිසා කියලා Tamanටම හිතා ගන්න පුළුවන් මේවා මේ කරදරේ ඉන්නේ මගේම සීලේ නැති නිසා ආදිවාසී නමුත් යම් කිසි කෙනෙක් බණ අහලා ලෑස්තිලා ගිහලා නැහැ නේ මේ කරදර තමයි ජීවිතේ කියන්නේ. නමුත් ඒ අතරමැද මේ ආනාපාන සම්පාදනය කරන තමයි යෝගාවචරකම කියලා කියන්නේ. භ්‍රමචර්යය කියලා කියන්නේ. ඒ නිසා මම මේ කරදර මැදත් මූල කර්මස්ථානයේ අරසා කරන්න ඕනේ. මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් කරනකොට සමාහට මූල කර්මස්ථානයේ පරදිනවා. සමාධියක දිනනවා. ඒකේ දිනනකොට ප්‍රමෝදයක් එනවා. දැන් මම හටන්ට දැම්ම, යුද පිටියට දැම්ම, දැන් සාධාරණේ දිනනවා. ඒකවල ප්‍රමෝදයක් එනවා. ඊට පස්සේ සමහර වෙලාවල් වලට යෝගාවචර කොච්චර පෙරපින් කියනවාද කියනවනම් යෝගාවචර කොච්චර මේ උපනිෂේ සම්පatti තියනවාද කියලා දන්නවනම් එයාට මම දැන් භාවනා කරනවා කියන ප්‍රමෝදයම නිවන් දැක්කා වගේ වෙනවා. මම දැන් මම භාවනා කරනවා මම සීලෙක ඉඳලා තියෙන්නේ. මම අරමුණක් වඩන කෙනෙක්. ඉතින් වේදනාවත් එකයි නැතත් එකයි මම ඉන්නේ සන්තෝෂෙන් කියලා සහජයෙන්ම එන ප්‍රමෝදයකුත් තියෙනවා. ඉතින් මේ තුනનો චරිත තුනක් තියෙනවා. මම මෙහෙන් ඉස්සලා කිල්ල පිට උලපනේ අම්මා කියලා ඒ අම්මා හොඳට වයසට ගිහලා භාවනා කරන්න ආවේ. ඒ අම්මා බැඳලා ඉන්න පුරුෂයා අඟුලිමාල කෙනෙක්. බැඳලා දරුවෝ ලොකු වුණාට පස්සේ පන්සලට යනවලු සීල් ගන්නද. ඊට පස්සේ මේ වගේ වෙලාවට අර පුරුෂයා කොයිටුකුත් කඩාගෙන ඇවිල්ලා කෙස්වලින් අල්ලගෙන සෙනක මැදදී තලනවලු ඌ ඇවිල්ලා මේ අතක් පිට අතක් යන විඳගෙන ඉන්න හරකොට කන දුන්නද? මේ වැඩ බල්ල දෙයිනේ තියෙන්නේ. පළගෙද කියලා කොණ්ඩෙන් ඇදගෙන යනවලු. ඉතින් අම්මා කවදා හරි මෙහෙම ඉඳලා මේ පුරුෂයා මැරුණාට පස්සේ අර කරදරේ නෑනේ. හැබැයි එදත් ඒ පුරුෂයාට තරහකී නෑ කියලා අම්මා කිව්වා. හැබැයි මේ මනුස්සයා ගැන තරහ මගේ මනුස්සයෙක්. මම කවුද වහන්නේ? මගේ මනුස්සයෙක් ගහන්න ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඒ ආවා. ආවට පස්සේ මෙතන ඉන්න ඔක්කොමලා බුදුමාකාර පවුලක්. ගොඩින් මහත්තයා තියෙනවා, අනෙක් කටේ තියෙනවා. දවසක් ඒ අම්මා ඉස්කෝලේක ඩෙස්ක් එකක් වගේ එක මෙහෙම අත් දෙක තියාගෙන එතන වැඩ කරන RMP ડોක්ටර් කෙනෙකුට කියලා දෙනවා අනේ දුවේ අපේ දුවට ලියුමක් කියලා දාපන් මං ආයේ ඉන්නේ නැහැ කියලා. මට මේක දිගට ඉන්න ආසයි කියලා. ඉතින් අර ලියුම ලියනකොට දැක්කලු තනමැත්ත gediyak තියෙනවා. එයා දොස්තර නෝනා කෙනෙක්. අම්මේ අම්මගේ තනේ මොකක්ද? ඔබට ඒකේ වැඩක් නැහනේ. මගේ දුවට ලියපන් මං ආයේ ගෙදර ඉන්නේ නැහැ කියලා. මට මේ හරි සන්තෝසයි. හැබැයි ගෙදරත් හොඳයි. මට හරි සන්තෝසයි කියලා. ඇසේ ටියුමර් එකට තාල බලනකොට ටියුමර් එකක්. නැසි ස්විතාල ගෙනිච්චා. කැන්සර් එකක්. ඒක ටර්මිනල් අන්තිම වෙලාවේ. ඉතින් ගියාට පස්සේ දැන් මුළු නිල්ලමම යනවා බලන්න. ඒ අම්ම අපි ඔක්කොගේම අම්මා වගේ. ගියාම වඳින්නේ නර්ස්ලාට කියන්නේ සුරංගනාවියෝ කියලා. දොස්තරට කියන්නේ බෝසත්වරු කියලා. යහනේන ඕන කෙනෙකුට කියන්නේ මහා බෝසතාණන් වහන්සේ. ගොඩ්ඩින්න කියන්නේ මහා බෝසතාණන් වහන්සේ කියලා. අපි ගියාම කියනවා අනේ බෝසතාණන් වහන්සේ දිකින් අහරයින් සම්බන්ධ කරලා ඔබතුමන්ලා මෙච්චර දුර ඉඳලා මාව බලන් දෙන්නේ. අනේ ධර්මයක හැටි අයියෝ ධර්මයක හැටි මම මේ සියල්ලම වාසනාව ලැබුවේ මේ කැන්සර් එක නිසානේ. අනේ බලන්න මෙයා මගේ කොච්චර කල්යාණ මිත්‍රද කියලා. දැන් අපි ගිහිල්ලා කියනවා කැන්සර් එක නැති කරගන්න බලන්න කියලා. ඒක අතගාලා කියනවා මේ කල්යාණ මිත්‍යා නිසා තමයි ඔබ සියලු දෙනාම ආවේ. ඉතින් වන්දනවා ඉස්තිසන ඔක්කොම වන්දනා කරනවා ඈතදී දුවගෙන එනවා වතුර ටිකක් දුන්නොත් බෙහෙත් ටිකක් දුන්නොත් කැඳ ටිකක් දුන්නොත් වරුවක් පින්දෙනවා. එයාම කියනවා මම නිකම්ම නිකම් කුස්සියම්ම කෙනෙක්. අද මම මේ தත්තරපත් උනේ මේ පිළිකාව නිසා. මම එන්නලා ඇස්සෙලා අම්මත් ඇන්දලා කොයි ඇත්තන්දලා තමයි යායේ උලපණියම්ම වදින්න මං ගියා උලපණියට. කියලා කච්චියත් එක්ක කියලා කතා කරනවා අම්මා ෆ්ලැට්. නැගිටින්න බෑ. දුව හම්බුණා. ඊට පස්සේ මම අපි කිව්වා අපි නිල්ල මෙදලා ආවේ අනේ අවියට ඕගොල්ලෝ ගැන කතා කරනවා මම කවුද කියලාවත් දන්නේ අම්මා ඉන්නව ඇඳේ කියලා. දඩස් කාල නැගිට්ටා. ඇවිල්ලා ඇවිල්ලා වාඩුණා ඉඳ ගන්න බෑ අම්මට. හිටගෙන ඉන්න බෑ ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් ලෙඩ මොකක්වත් නැහැ. ඊට පස්සේ උපුල් මල්ලිකට ආලගම මේ මහත්තයා යන්නයි හදන්නේ පැවිදි වෙන්න කියලා. අනේ මහ බෝසතාණන් වහන්සේ කොහෙද පැවිදි වෙන්නේ කියලා. ඊරසකම නීතිරි කියලා කියලා. අනේ පුතේ කොයි පැත්තද මේචිලි කියලා තියෙන කියපම් මට ඒ දිශාවට নমස්කාර කරන්න ඕනේ. අනේ මේ දිශාවට নমස්කාර වේවා. ඔබතුමන්ලා මට හමුනේ කොච්චර පිනකටද කියලා. ඒ අම්මට මොනම දුකක්වත් දැන් මෙතන ගැන දිනුත් පැය 6ක් එහෙමම ඉන්නවා. කරදරයක් දුකක් ඉරියව් මාර්ග කියලා මොකුත් නැහැ. ඉතින් මට එනවා බොඩින් ඇවිල්ලා කියනවා සිතාර ගිහිල්ලා ඇවිල්ලා මේ ජීවිතයේ කවුරු හරි සෝවාන් උනායි කියලා මම අහනනම් ඔන්න ඔය අම්ම විතරයි සෝවාන් වෙලා තියෙන්නේ. මොන්නම විදිහකින් දුකක් දාන්න බෑ මේ මානසිකට. දුක දැන් කිව්වොත් අම්මට කැන්සරක් දෙනවා මැරෙයි කියලා. <laughs> ඒ කල්යාණ මිත්‍යා කලින් ගියොත් ගියාවයි මම ගියාවයි අද දෙන්න එකට ගියක් ප්‍රශ්නයක් නැහැ. මොන විදියෙන්වත් හේතු ගන්නන්න බෑ මේ කැන්සරයක් ඇවිල්ලා තියෙන්නේ මාරාන්තිකයි කියලා. ඉතින් මට තමයි ඒ අම්මලාගේ හිත පොළවේ මතුවෙන දී බුබුලක් වගේ කොච්චර පිදුරු දැම්මත් මකාගෙන වතුර දී උබල මතුවෙනවා. එහෙම කෙනා සතුටු වෙන්නේ නිවන් දැකලා මම භාවනා කරනවා කියන. මම භාවනා මැදට ආවයි කියලා. මම සීලක ඉන්නවා කියලා. මොකක්වත් ඕනේ. ඒ නිසා මේ ප්‍රමෝදය සුපර් මාකට් එකේ නෑ. අපි ප්‍රශ්න තියා බලන හැටි මේ වගේ බුදුජානනාංශ කියන්නේ ප්‍රතිපදාවෙන් ප්‍රමෝදය ගන්න පුළුවන් නම් එයා බුදුන් කියපු ක්‍රමයකට යන්නේ ටිකෙන් ටික ගිහිල්ලා තියෙන්නේ ඉස්සර දුක දීපු දේ එයා සතුටකට ගන්නවා. දැන් දුක ඇවිල්ලා මට කරදර කරාට මම දුක් කරදර ගන්නෑ. මම හිත කරදර ගන්නෑ. උඹ මට වද කරපන්. මම එල්ලීලා මැරෙන්නේ ආනපන විතරයි. මම යෙදෙන්නේ සත්‍ය විතරයි. ඕන කෙනෙක් කරදර කරපන් කියනකොට ඇත්තට මේ කරදර වල තියෙන දුක් වල තියෙන තියුණු ගතියට දරන්න බෑ මේ පුළුල් මනසත් එක්ක. ඉතින් කොච්චර දිනුන වෙලා භාවනා කරත් ওই මට්ටම් තුනම තියෙනවා. වෙලාවක එතන යකෝ මෙච්චර දන් දෙන සිල් ලකින භාවනා කරන මට ඉවසන්න බැරි වේදනාව එන්නේ මොකටද කියලා වේදනාවට තරහ වෙන වෙලාවක් කරන කොච්චර දිනුනද? සමහරට නෑ වේදනාවට කමන්නේ මම සත්‍ය පාත්‍රන කියලා අමාරු වේදනාව දිනන වෙලාවකුත් එනවා. ඉඳ ගන්නකොට වේදනාවක් ආපවෙන්න හොඳයි. අද හරිෂෝ දැන් සතිය කොහොමවත් වේදනාව හිටිනවනේ. ආ මට අද තියෙන වේදනාවත් එක්ක සතුට සතුටින් වේදනාව දිහා මම ආසාවක් වෙනවා. මේ එකක්වත් කලින් නිගමනය කරපු දේවල් නෙවෙයි බොහෝ භාවනා කරනකොට ওই තුනම එනවා. ඉතින් කට්ටියට ඕන කරලා තියෙන හරියටම මේ එකක් කරගන්න සමීකරණයක් හෝ ජපමන්ත්‍රයක් හරි ක්‍රමයක් වුණා. දිගට කරන්ද කරන කරගෙන යනකොට ඔය දුක කියන ලේබල් එක වෙනකොට සැප කියලා ගහගන්න. එදාට දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය කිදෙට්ට ඇවිල්ලා. එහෙම නැත්නම් මම කියන්නේ දුක කියන එක වෙනුවට විශේෂණ පද දෙකක් දාන්න මුලින් ආර්ය දාන්න දෙවෙනි සත්‍ය දාන්න. එතකොට ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. ඒකේ තිසුද්මත් කියන්නේ සුදු පාටයි. දුක කළු පාටයි නොදකින් නොබදන් නොදෝමකි. ආර්ය දුක්ඛ සත්‍ය රසාදු. වෙලා තියෙන දුක කියන එකට මුලින් ආර්ය පදය ඇවිල්ලා තියෙනවා. අන්තිමට සත්‍ය වෙලා තියෙනවා. අපි තටමන්නේ ඔන්න ඔය විශේෂණ පද දෙක ලං කරගන්න. දුක දුකමයි. ඔක දෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, දෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා. දුක දුකමයි. යෝගාවචරයා භාවනා කරන එක දුක එනකොට මේකට නමක් පාරු කරනවා. ආර්ය දුක්ඛ සත්‍ය මේ ඇවිල්ලා තියෙනකොට වැඩියෙන් එනවනම් වැඩියෙන් සතුටුයි. වැඩි දුකක් එනකොට වැඩි සතුටුයි. එතකොට එයා යෝගාවචරයා. දුක එනකොට අඬාවෝ ගන්නවා නම්, චරිචුරු ගන්නවා නම් ඉතින් බුද්ධ පුත්‍රෙක් වෙන්න බෑ. ඉතින් බුද්ධ දුහිත්‍රකාවක් වෙන්න බෑ. ශාක්‍ය වංශයට යන්න බෑ. බුදුහාමර කියන තාම මොන්ටිසෝරි පන්තියේ ඉන්න දා ටිකක් මහන්සි වෙලා පුරුදු කරගෙන ඉන්නේ කියලා. ඒක නිසා මේ දුකක් හෝ අභියෝගයක් ආවට පස්සේ ඒකට මෝණ දෙන ස්වරූපයේ අනුව බය ආදු නෝන්ජල් මිනිකුත් අපි තුල ඉන්නවා. සමානව මෝණ දෙන කෙනෙකුත් ඉන්නවා. වීරවන්ත තෙදවන්තිකුත් අපි ළඟ ඉන්නවා. බුදුහාමරෝ තුන් දෙනාගෙන් වීරවන්තර තෙදවන්තයට විතරයි අතනමල කතා කරන්නේ. හරිනේ ඇටමිනි මිනිහට කතා කරන්නේ නැහැ. පරදින කට කතා කරන්නේ නැහැ. වලිගේ කපල විසිකොල්ල දානවා. අස්ස අස්යන් দমনය කරන මිනිහට එයාගෙන්ම ගත්ත උපදේශ සම්සාර බුදුහාමර කියන්නේ කේසිට කියන්නේ මටත් බැන්නම් මම බෙල්ල කපනවා කියන්නේ. ඔබ ආතේ බෙල්ල කපනවා? ඉන්න බෑනේ. දැන් බෙල්ල කපනවා කියන්නේ උපදෙස් දෙන්න තු අතාරින්. ඒ තමයි බෙල්ල කැපෙන්නේ. දැන් හොර ආදරෙන් කතා කරන්නේ අනේ දුක් පෙන් රහයි කියන දන්නේ දුකට සතුටේ මූණ දෙන දකින්නකොට ඇත්තටම අපි ළඟ නැති දෙයක් නෙමෙයි බුදුජානනාංශේ පන්තු කරන්නේ අපි නෝන්ජල් කියලා හිතපු පෙරදුණයි කියලා හිතපු වැරදුණයි කියලා හිතපු අරම් නොවෙනවයි කියලා තියෙන මොකද්ද ගුණයක් ඉස්මතු කරලා පෙන්වන එක විතරයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම පරයන්ක ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ලටම සිත තබා ගනිමින් ටිකෙන් ටික එය නොදැනී ගිහින් නොසිහියෙන්ම සිටියත් එතනින් එහාට මුකුත්ම නැති නිශ්චල ගතියකින් පසු වෙමි. එතනින් පසු මා තුළ මා කළ යුත්තේ කොක්දයි නොදැනෙමි. අන්නාකර මට පිටක් වෙන්න. වහන්සේට පිං. මෙතන ඊයක ඔය වගේම ප්‍රශ්න තුනක් අපි ඊයේ කමඨාන් සුද්ධ කරන රැදී සාකච්ඡා කරා. ඒකට විග්‍රහයක් විතරක් මට තේන තාලට කියන්නම්. ඒ தත්ත්වය කියන්නේ කියන්නේ ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක්, කෙලෙස් අඩු බවට ලකුණක්. ඉතින් තව කරන්න හදලා තියෙන්නේ මොනවා අපේක්ෂාවෙන්ද කියලා. මේක තමයි අපේ භාවනා ජීවිතේ ලැබෙන අතරමඟදී හම්බෙන මේ පෙරදක්ම ප්‍රතිපදාව ඉන්න බව දන්නවා. තිබුණට වැඩිය දුක් කරදර අඩුයි නැත්නම් අසහනිය අඩුයි, තැවිල්ල අඩුයි, ආතතිය අඩුයි. ඉතින් මේක පట్టල වෙනකම්, මේක පුරුදු වෙනකම්, මේක හැබෑ නිවහන වෙනකම්, සෙකන්ඩ් නේචර් එක වෙනකම් තටමන්ට හදනවා කියලා කියන්නේ මේක නැති කර ගන්න හදනවා. නිසා ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේක උදේට කනවා දවල්ට කනවා රැයට කනවා වගේ ඉඳගන්න ඉඳගන්න පරියන්කේක මෙන්න මේ විවේකයට මේ නිසා මේ උදේකලාවට මේ තියෙන ඉරිච්ච ගතියට යන්නවා වෙනුවට මේක කොනහන්න ගත්තොත් ඊගා මොකද කරන්න කියලා මේකට නිඳ වෙනවා. මේ தත්ත්වයට අනදර කරා වෙනවා. ඒ නිසා මේක ඉතාම දුර්ලභ මේ සංසාරික අමාරු අවස්ථාවක්. මේක වැඩි දියුණු කරන එක නෙවෙයි වැඩි මේක පట్టල කරන එක. දැන් සතියට බුදුජානසෙ ප ဋ ාණ කියන වචනේ දැම්මට පස්සේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේ සතිය මේකට ගියාට පස්සේ ඒක අපි පట్టල වෙන්න ඕන, කූඩාරම ගහ ගන්න ඕන. අදින්චිය ගන්න ඕන, සමාජිකත්වය ගන්න ඕන, පුරවැසිකම ගන්න ඕන. ගණ්ඩත් ඉස්සර දැන් ගාට මොකද කරන්න කියලා දකමන්න ඇදුවොත් මේ උපයපු දෙයට අනදර කිරීමක් වෙනවා. ඒක නිසා මේක හැම ධර්ම සාකච්ඡාවෙදීම වගේ මතුවෙන දෙයක්. කරුණාකර බලන්න මේ උපයපදී කරදරයක්ද කියලා. මේ උපයපදී තමයි වදයක් නම් අසහනයක් නම් යන්න ඕනේ. මේක සහනයක් නම් සාන්තියක් නම් පිරිච්ච ගතියක් නම් සම්පත්‍ති කරගතියක් නම් ඔක බුද්ධ විදිනේ. බුද්ධ විදිනකොට සහතිකයක් වශයෙන් මම කියන්නම් ඊගාට කරන්න ඕනේ කෙරෙන දෙයක් මිසක කරන දෙයක් නෙවෙයි. යමක් කරන තාක්කල් මේක ඇහැට කුණ වැටුණා වගේ මේ විවේකේ නාස්ති කරනවා. වෙන්න තියෙන දෙයට ඉඩ ඇරලා මේකේ බහුලීගතකරනද භාවිතකරනද හුරු කරගන්න ඒක තමයි යෝගාවචරයගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ ප්‍රතිපදාව වෙන්න තියෙන මේක හැම පරියන්කේදීම බොහෝ හැම පරියන්කේදී විතරක් නෙවෙයි සක්මනකදීත් එදිනෙදා වැඩවලදීත් මේ විවේකයේ එන විදිහට කටයුතු කරනවා. ඒකෝට Tamanට ක්‍රමසාවිදි තේරෙයි. දැන් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විටදී මේ මොහොතේදී පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය කෙබඳද? දෙවන කෙටි ප්‍රශ්නය සාමාන්‍යයෙන් සංඥාව පළමුව ඇති වී දෙවෙනුව වේදනාව ඇති වෙනවාද නැතිනම් වේදනාව ඇති වූාට පසුව සංඥාව ඇති වෙනවාද අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න පිරුවන් සරණයි පැහැදිලි කරන්න අමාරු මොකද එහෙම න්‍යාය පත්‍රයක් නෑ අපි දන්නේ රේඛී අධ්‍යාපන ක්‍රමයට හිතලා එකට පස්සේ එකක් වෙන කතාවක් විතරයි අපේ මොළේ වැඩ කරන්නේ. නමුත් මේක වැඩ කරන්නේ මේට්‍රික්ස් එක. මේක ත්‍රිමාන රූපයක වැඩ කරන්නේ ඔය රේකී ක්‍රමයට විස්තර කරන්න බෑ. හොඳම වැඩේ ඕව ගැන කල්පනා කරන හිත අසතිය කියලා හිතන්න. ඔය කල්පනා කරන හිත චින්තාමය කියලා හිතන්න. මට ඕන කරලා තියෙන්නේ සතියයි ප්‍රත්‍යක්ෂයයි. මම කල්පනා කරලා ගන්න එක සෙකන්ඩ් හෑන්ඩ්. ඔක වැටෙහි. සතියෙන් ටිකට යනකොට ඔක වැටෙහි. වැට උනාට පස්සේ තේරෙයි ඔක විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුද්ධ ජනක විස්තර කරලා තියෙනවා යම් ප්‍රමාණයකට නිදර්ශන මාර්ගයේ නමුත් බුදුන් කියනවා ප්‍රත්‍යක්ෂ කරන්ද කවුරුත් කියන දේ සකන් හෑන් නැත්නම් අතපල්ලේ වැටිච්ච එකක්. ඒ නිසා මේව ගැන කල්පනා කරන එක නෙවෙයි, චින්තාමේ වශයෙන් ගන්න එක නෙවෙයි තියෙන්නේ. සතිය වඩනකොට ඉවත් තේරෙයි, තේරෙනකන් ඉවසන්ඩ. ඒ නිසා පළවෙනියෙන් කරොද්දි පළවෙනියෙන් කරන්න. ඒකෝට ඊටු ටික වැටෙනවා. ඒ නිසා සතිය වැඩිම වැඩ කරගෙන යනකොට වැඩි කරගෙන යනකොට ඒකාන්තයෙන් මේක අර ගැඹුරු සමීකරණ Taman ගැටේ වැටිච්ච විදිහටම ගැටේ ලිහිලා යනවා. එහෙම නැතුව පොත්පත් කියවට කවුරුත් කියන විතර ඇහුවට ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙන්නේ නැහැ. අනිතික ඒකෙන් වෙන්නේ සතිය වඩන වෙලාව නැති වෙලා යනවා. සතිය හිත නිස්කලංක වෙච්ච ගමන් කල්පනාට වැඩ. මේක ඇබ්බැහියක්, මේක සෝදුවක්, මේක ධූර්තයක්. කුඩු ගැහිල්ලක්, මත්පෙති ගැහිල්ලක්, බීමත්කමක්. ඒ නිසා මේ ධූර්තයට ඉඩ දෙන්න එපා. ඇබ්බැහියට හිත යන්න එපා. මේක සංස්කාර සංස්කාර ස්කන්ධයේ තියෙන ප්‍රෝඩාවක්. නිසා වැටහෙන දේ එනකන් අනුන්ගේ දේවල් ණයට ගන්න එක පොඩ්ඩක් අඩු කරන්න. අනුන්ගේ දේවල් ණයට අරගෙන අගේ කිරීමද කියන්නේ අමුඹ කනවා කියන. එදී ඉදනකන් ඉන්න බෑ. ගල් ගහලා කනකොට දත් ඉරි වැටෙනවා. ගහේ ඉදිච්චාම ගහේ බඩු. ගහේ බඩු වෙනකම් පොඩ්ඩක් ඉඳලා සතිය කරගෙන යන්න එතකොට උත්තරය හම්බ වෙනවා. දත් ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිට නැගිට යාමේදී දිගටම ආනාපාන සතිය පවත්වාගෙන යා හැකි බව ඔබ වහන්සේගේ දේශනෙන් මට වැටහි ගියා. මෙය මා නිවැරදිව අවබෝධ කරගත්තාදයි අනුකම්පාවෙන් පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට නිස්සන්න අවබෝධයම ලැබේවා. නේද මේක අවබෝධ වුණා නම් පරයන්කෙන් නැගිටින්න එපා. මොකට නැගිටින්නේ? පරයන්කෙන් නැගිටලා සතිය පවත්වන්න පුළුවන්ද කියලා කරන්න ඕන වේදනාවක් තියෙනවා නම් ඉන්න බැරි නම්. ඉන්න පුළුවන් නම් පරයන්කේ දිගට මෙදලා භාවනා කරන්නේ එතකොට බැරිම වෙලාවක ඉන්නම බැරි වෙලාවක අපි බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉරියව වෙනස් කරත් ආනාපානෙන් වෙනස් වුණත් සතියෙන් මට මේක කරන්න පුළුවන් කියලා. ඒක වෙලා වෙනකන් ඒ දුෂ්කරතාව වෙනකන් පුළුවන් තරම් පරියන්කේ දැන් අපි දාලා තියෙන පැයයි සමහරට දැන් අපි දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට පරියන්කේ තව ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් ටික ටික ටික ටික වැඩි කරමින් ගත්ත ගැම්ම එකම පරියන්කේදී චක්‍ර රාශියක් කරක වෙනකන් දිගට යන්න මේකට කෙටි උත්තරේ තියෙන්නේ මේවා කල්පනා කර කර ඉන්න එපා දිගටම පරියන්කේ එතකොට ලේසි ගත්තර ස්වාමීන් වහන්සේ අවසරයි සත්‍යයේ දින වාසික ප්‍රශ්න සඳහා කාලය හවස් හරස් වූ මාගේ අධ්‍යක්ෂින් ප්‍රකාශ කිරීමට අවසරයි අවුරුදු 3 6 ආයෙත් කියන්නේ නැහැ කතා කරනවා ගත්තර ස්වාමීන් වහන්සේ අවසරයි පසුගිය දින වාචික ප්‍රශ්න සඳහා කාලය හරස් වූ බැවින් මගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට අවසරයි. මා අවුරුදු 3-4ක සිට ආනාපානය හා සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමට උත්සාහ කළෙමි. එහෙත් සක්මන් භාවනාවේදී ප්‍රතිඵල ගණන තුළ සිත විසිර යාම නැවැත්වීම දැකගත නොහැකි විය. එහෙත් මේ පළමු දිනේදීම වම දකුණ මෙනෙහි කර සක්මන් භාවනාව පටන්ගෙන පාදයේ පොළොවට ස්පර්ශ වන මොහොතේම දිගටම මෙනෙහි කරගෙන සතිය පවත්වාගෙන යාමට හැකි විය. මේ தත්ත්වය තවත් දියුණු කර ගැනීමට ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. දැන් වෙච්ච එක ඒ කියන්නේ පහුගිය දවස්වල උනේ නැහැ. දැන් මෙහාට පස්සේ උනා ඒක සමාදන් වෙන්න ඕනේ. අර වැරදිච්ච නිසයි ඇත්තටම අද හරියන්නේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. ඒ නිසා වැරදිච්ච එක තමයි වටින ටික. ඒ චීදිත් කරපු එකටයි වඳින්නේ. ඒක නෝට ඔන්න හරියන්නේ. හරියට පස්සේ බලන්න දැන් ඔන්න මට වම දකුණ කියලා තේරෙනවා. ඒ තේරෙනමයි කියන්නේ නැතුව තේරෙන්නේ මොනවද කියලා වම දිනන පොළවේ තද ගතියද තේරෙන්නේ, රස්නීය ගතියද තේරෙන්නේ, විලුඹටද තද දැනෙන්නේ, මුළු කකුලටම දැනෙනවද, විලුඹේ ඉඳලා හැමීට ඇඟිලි වලට මාර වෙනවද කියලා අර තේරිච්ච දේ ධාතුන් වංශේ නමක් වගේ අරගෙන කරුණුක තැම්පත් කළ උඩ තියලා වඳින්න. තේරෙනවා කියන තනි වචනේ දාන්න එපා. එතකොට ඒක නොගරුසු කිරීමක් වෙනවා. තේරෙන දේ විස්තර කරන විස්තර කරන්න ගිහිල්ලා තේරෙන දැන් විස්තර කරන්න බැරි නම් අනිත් දවසේ භාවනා කරනකොට මේකත් වඩා සියල්ල අමතක කරලා කකුල තියෙනකොට මොනවද වැටෙන්නේ? අන්නේ ටික විස්තර කරන්න කරන්න කරන්න කරන්න අරමුණත් හිතත් අතර තියෙන වෙනස දුරස්ත භාවයේ අඩු වෙලා අරමුණ හිතයි සමීප වෙනකොට මේක නිකන් විද්‍යුත් චුම්බක ශේෂ්ඨයකට අහු වුණා වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ සාමාන්‍ය බලපු දෙයක් ලොක් කරලා බලන කණ්ණාඩියකට මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවා වගේ පුදුමාකාර විස්තර රාශියකට දොර ඇරනවා ලෙන් ලෙන් දොරකට දොර ඇරනවා වගේ කබඩා කාමරයකට දොර එරිය වගේ මෙන්න මේක දිනු වෙන වැඩි වෙන වැඩි තොරතුරු ලබන වැඩි ධර්මෝජාවක් උකහා ගන්න විදියට සමීපව බලන්න ක්‍රම දෙකකින් කරත එකක් ඒකට පටන් ගත්තට පස්සේ වැඩි වේලාවක් කරා දෙක වෙන්න පටන් ගත්තට පස්සේ පුළුවන් තරම් සමීපව බලන්න. උච්ඡන්නව බලන්න. ආසන්නව බලන්න. ඒකට කියනවා අප්‍රමාදී කියලා. එතකොට තමයි තේරෙයි මෙතෙන්ට එන්න එක දැනුමතුකමක් ඕනේ. අරමුණ මූණට මූණ දාලා තියාගන්න. ඊට පස්සේ අරමුණ වැඩි වෙලා අසුරු කරන්න සහ සමීපව අසුරු කරන්න වෙන මොකද්ද කියන්නේ? ශිල්පීය ක්‍රමයක් ඕනේ. ඒක හරියට කියනවා කෙල්ලෙක් යාලු කරගන්න ඒක ක්‍රමයක් ඕනේ. ඊට පස්සේ කෙල්ලත් එක්ක ලව්වපෑයක දිගට ගෙනියන්න චොක්ලට් ගොඩක් ඕන. ඉතින් ඔය දෙකම කොල්ල දන්න කොහොමයි? යාළු කර ගන්න ටෙක්නික් එක හරියන්නේ නැහැ යාළුවාට පස්සේ. මොකද ලොකු ජයග්‍රහණයක් කළා හරියන්නේ කොහොම හැමදාම අවධානය Taman දිහට තියාගන්න එන ලේන්සුතෝගයක් ඕන චොක්ලට් ඕන ගොඩක් වැඩ ඕන. ඒ වගේ යාළු කරගන්න එක එකක් ඒ ඇසුල දිගින් දිගට පවත්තන එක මෙව ඇත්තටම හොඳ නෑ කියලා කියනවා මේ භාවනා කරන අධ්‍යයත් කියලා කියන්නේ. සම්මතෝපක්‍රම උපමානේ වෙන්නේ. ඉතින් පාවොක්සයිඩ් පාවොක්සයිඩ් කියන්නේ උගක් තලතුවා. උගක්ම මට වැඩිය වෙනස් මිනිස්සෙක්. හොඳටම කිට්ටු වෙලා බැරිම වෙනකොට භාවනා කරන්න උනන්දුයි උත්සාහ කරනවා. මට ආනාපානේ අහුවෙන්නේ නැහැ කියලා ඉතින් මැෂිලි කියනවනේ. ඉතින් කිනෝද උඹට කිල්ලෙක් යාලු කරගන්න හැටි තේරෙන්නේ නැද්ද කියලා. එන්නේ ආන බණ යාලු කරගන්න. කිල්ලෝ ඉන්නේ නැහැ නේ පිටිපස්සෙන් ඉතින් ගිහිල්ලා ඒ තියනවනේ ක්‍රමයක් යාලු වෙන ක්‍රමයක්. ආනපන ඉන්නවා යාළු නැහැ. උඹ කෙල්ලෙක් යාළු කරන ක්‍රමයේ ඕක උඹට දීලා දෙන්න ඕනද කියලා අහන්න ඔච්චර දවක තේරෙන්නේ නැද්ද කියලා අහනලු බැරිම තැන. ඉතින් දැන් ආන්නේ දැන් යාළු කරගත්ත පස්සේ ෆෑක දිගට ගෙනියන්නේ කොහොමද කියලා. නැතිනම් චොක්ලට් අරම්මනම් જાති ලේන්සු ටිකක් කරගෙන වෙනක ඕනේ. හැබැයි අර ඉස්සල්ලාම යාළු කරගත්ත එක තරහ කරගෙන බෑ මේක. ඒ යාළුකමෙන් දැනුගතකම තියාගෙන ඒවගතුමැති සමීප ඇසුර ආලිංගනය නැතර නැවත ඇසුර. ඒ අන්තිමට ගලවන්න බෑ කෝල්ල ගුලිය වගේ අල්ලන. එදාට මගෙන් හරි දැන් කොහොමද සඳ ගලවන්නේ කියලා. එතකොට මට කියන්නුණා දික්කසනරුවක් දාලා උසාවි බලයන් කියලා. දැන් මං කියලා දෙන්න ගැටේ ගහන හැටි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ දින දෙකේදී රූප කලාප රූප ධර්මතා පිළිබඳව අවබෝධයක් ආවා. ඒ වගේම නාම ධර්මතා පිළිබඳව අවබෝධයක් සඳහා අපට අනුශාසනා කරන සේක්වා. ඔබ වහන්සේට මේ ආත්ම භවයේම නිවන් සුවත් වේවා. හොඳයි අපි අද ධර්ම දේශනාවට අහුම්කම් දෙමු. මම ඊයේ මතක් කර විදිහට බොහෝ විට සමාජලාට මේ ප්‍රශ්නෙට අදාළව තේමා වෙවි. නින්ද ගියත් නොවේ, මරුණත් නොවේ ඒ தත්ත්වයේ කුමක්ද අපේ ස්වාමින් වහන්සේ? අසීය. සිහි අසීය අතර වෙනස මැරිලත් නෑ, මැරිල නැතිත් නෑ. මැරිලා නෑ, නිින්ද ගිල්ල නැති බව දන්නවා. මේ බව දන්න බව සීය, මේ බව නොදැන ඉන්නවා නම් අසීය. මම මැරිලා නැති බව දන්නවා. මට නිින්ද ගිල්ල නැති බව දන්නකම සීය, සතිය, අප්‍රමාදී, එළඹ සිටීම. අපි ළමාට නිින්ද ගිහිල්ලත් නැහැ, මැරිලත් නැහැ. ඒක නෙවෙයි අදහස තියෙන්නේ. අල්ලපු ගෙදර රේඩියෝ එකේ දාලා තියෙන සින්දුව මොකද්ද කියන්නේ. ටෙලිවිෂන් එකේ සයිස් එක මොකද්ද කියලා. ඉතින් එතකොට ඒක කරගෙන 80 කියන. මේ මැරිච්ච නැති බව නිින්ද ගිහින් බව දැනීම 100, දැන් නැත්තම් 80. ලිඛිත ප්‍රශ්නවල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ පොළොව සමග ගැටෙන තැන වායු ධාරාවක් ඔරලෝසු කටුව කැරකෙන දිශාවට සිදුවන බවද දකුණු පාදයේ තබන විට ඇතිවන වායු ධාරාව ඔරලෝසු කටුව කැරකෙන දිශාවට විරුද්ධ දිශාවටද සිදුවන බව දැනගතිමි. පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේවට කියනවා මේ ස්වභාව ලක්ෂණ ආනපානෝ සක්මනියෝ පිම්බීම හැකිලිමේ අඳුර ගන්නකොට විශේෂ රූප ධර්මවල ඒකට ස්වභාව ලක්ෂණ බහින්නේ පියවර දෙකක් කරා සතහන් සහ ආකාර හරහා සතහන කියලා කියන්නේ දී ඇති වෙලාවේ ඒක සතහන නිකන් කැමරා ෂොට් එකක් වගේ තියෙන හැඩේ. ආකාරය කියලා කියන්නේ ඒකේ ඉඳලා තව තත්යකට මාරු වෙන හැටි. ඒක රෝඩ් කැරකෙනවද, පුපුරු ගහනවද, මල් මාලන වගේ යනවද, තරංගමාල යනවද කියලා. ඉතින් ඕනම දෙයක් මේ ලෝකේ රූප ධර්මයක් විස්තර කරන්න තියෙන්නේ ඒකේ සතහන සහ ආකාරය. සතහන කියලා කියන්නේ ස්නැප්ෂොට් එකක්. ආකාරය කියලා කියන්නේ වීඩියෝ ක්ලිප් එකක්. මේ ආකාර ප්‍රඥාත්ති ගැන කතා කරන්නේ. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් වෙනස් වෙනවා. මේක තමයි විපරිණාමයටපත් වෙන අහුවෙච්ච දේ අල්ලන්න ගියොත් විපරිණාමය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආවනම් මේක දිහා බලාන ඉන්න මෙහෙමම දිගටම තියනවාද නැත්නම් මේක ලං වෙනවද ඈත් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද වෙනස් ආකාර සතහන් වලට ආකාර වලට මාරු වෙනවද කියලා අහුවෙන අහුවෙන දේ අල්ලන්න හදනවයි කියලා කියන්නේ නිත්‍ය සංඥාවක් ගන්න හදනවා. ඊගාවට ඉන දෙයට ලැස්සෙලා මේක අතහරින්න ලැස්ති නම් අනිච්ච සංඥාවට කැමති. ඉතින් අපිට අර එකලස් වෙලා හරියටම හිත අරමුණට ගියාට පස්සේ ඒකේ සතහන සහ ආකාර විවිධාකාරයි වෙනස් වෙනවා. අපි හිතපො නැති තරම් සතහන් හිතුව නැතරම් ආකාර මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනට අපි දැකපු ප්‍රදේශේ වාර්තා කරන්නේ වැඩි වැඩියෙන් දකින්න දකින්න වැඩි වැඩියෙන් මේවා විපරිණාමයටපත් වෙන බව. පෙරලෙන බව එකකින් එකට මාරු වෙන බව හුත්වා අභවතා ඇතිව නැතිව යන බව විපරිණාමතා අනිශ්චතා පරිණාමයකටපත් වෙන බව එහෙම නැත්නම් රූපාන්තරණයකටපත් වෙන බව බලහන් ඉඳනම් දකින දකින දේවල් වලට නැකත් හදන්න යන්න එපා දකින දකින දේවල් වලට නම් වණන් දෙන්න යන්න එපා එතකොට ඊගාචිත්තක්ෂණ අපි අභිවෘත නැහැ එනේන දිහට මාරු වෙන්න හදන්න එතකොට අනිච්ච සංඥාව මේ නිච්ච සංඥාවෙන්ද ලහන ප්‍රශ්නයක් වට උත්තර දුන්න දෙන්න දෙන්න යෝගාවචරය වැරදි මතවලට පෙළඹෙනවා. මේ හොඳ තැනක් නෙවෙයි. ඒක නිසා හිත අවදීන් තියාගෙන එන දෙයට මුණ දෙන්න, එන දෙයට නංවනන් දෙන්න යන්න එපා. බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා යමකට නමක් දෙනවයි කියලා කියන්නේ ඒ දේ කෙලසනවායි. බුදුන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ හැම වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. කෙලෙන්නේ මගේ කියාගන්න. නමක් දෙන්නේ මගේ කියාගන්න. නමක් දෙන්නේ ඔය යන්නරිනවනම් ඒකෙන් ආයේ සම්බන්ධයක් නැහැ. ඒකෙන් හිත පීඩාවක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ නංවනම් ගහගෙන අනන්‍යතාව ඔප්පු කරගෙන යන්නේ මගේ කරගන්න මේ ලැබෙන අත්දැකීමේ තියෙන ආකාරය පවා මේ ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ මොකද මට මේක වෙන්නේ මොකද කියලා මේ විස්තර අස්තර හොයනවයි කියලා කියන්නේ ඒකට යන්න දෙන්නේ නැහැ. අල්ල ගන්න හදනවා. නිසා කෙටියෙන් මතක තියාගන්න මේ ආකාර ප්‍රඥප්තිය මේ ආකාර ප්‍රඥප්තිය ශීඝ්‍ර වෙනසකට යමක් කළ යුතුද උත්සන්න කරගන්න යමක් කළ යුතුද ඒ දේ කරන මිසක් අපි ඔක්කොම එක එකක් බුද්ධිය රසින්න කරගන්න මෙව එක එකක් වෙන වෙනම අවබෝධ කරන එක නෙමෙයි වැඩේ මේක ප්‍රවාහයක් වශයෙන් එහෙම නැත්නම් සංතතියක් වශයෙන් යන බව දැක ගන්න පුළුවන් නම් මේට වැඩිය භාවනාව තව දියුණු. ඒ නිසා මේවට එක එක නතර වෙන්නේ නැතුව ඒ යන එකට යන්න ඇරලා හිත අලුත් කරගන්න බලන්න කියන එක තමයි කියන්නේ. ලාභ විනාඩි 40ක පමණ කාලයක් කරන් තිනවා පොඩක් අඩුවෙන් වගේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් තුන්වෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට ඉතින් මේට අමතරව කාට හරි ඉවරයි ප්‍රශ්නේ කාට හරි වෙන මොනවාරි කියන්න කරන්න දෙයක් තියෙනවා මේක තව විනාඩි ස්වල්පයක් අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් අපිට පුළුවන් මේක සක්මණක් සඳහා පාවිච්චි කරන්න. ඒකට අපිට සක්මණක් සඳහා පැයකට විනාඩි 20ක කාලයක් හම්බ වෙනවා. අපි තුනට සාමූහික භාවනාවකට මෙතන නැවත රැස් වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල් දෙනාටම තෙරුවන් සරණයි.